නිල්ගුවන පුරා හොලන්තරින් 105.7 රන්ගිරි ශ්‍රී ලංකා බක්මී නිල්ලුව මధుර යාමේ සුවදේ සාමේ මధుර යාමේ සුවදේ සාමේ දේශිත සිනමා කවීත්වයක සාරාණු ප්‍රාප්තියක නිරාවලෝකනය රසය මිහිර දැනුම කැටිව විලී ඉතිරේ මියුම් ගී සරණ බක්මී දෙලවා බක්මී සිංහල සිනමාවේ ආදරණීයම ගීත රස විඳින වෙලාව විදියට තමයි ශුරු ගීතාවලිය ඔබට අහන්න ලබා දෙන බක්මිවිල්ව අදත් මේ විදිහට ඔබට සමීප කරවන වෙලාවේ කොහොම සතුටින් ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේත් අපිව රස විඳින ආදරණීය මිතුරන්ට බොහොම සතුටින් ආරාධනා කරන්න කැමතියි. අද තේමාව මොකක්ද? මේ ගීත කොටස් කීපය අහන්න ඔබට දැනේවි අද තේමාව වඩා ආදරණීය විදිහට. මිතුරනි මැක්සිම් ගෝකි කියලා තියෙන්නේ හිරුගේ හිරු එළියනොත් මවගේ මව් කිරිවලනොත් තමයි මේ ලෝකය පවතින්නේ කියලා. ඒ නිසා ඒ ගීත කීපය අහනකොට උත්තරීතර මව් සෙනෙහසේ තිබෙන ඒ ගුණය ඒ විශිෂ්ටත්වය ඔබට මට දැනෙනවා. අම්මා කෙනෙකු Tamange දරුවන් වෙනුවෙන් හෙළන කඳුළු දහඩිය මහන්සිය ඉසියල්ලම මේ ලෝකේ දරුවන් නිසි මිනිසුන් බවට පත් කරන්න දරන උත්සාහය. ඒ උත්තරීතර මව් සෙනෙහසට කිසිවක් සම කරන්නට බැරි තරමේ. ඒ උත්තරීතර මව් සෙනෙහස පිළිබඳව අපේ ගීත සාහිත්‍යයේ ඕනාතරම් ගීත හොයාගන්නට පිළිවන්. ඒ ගීත අතරිනුත් සිංහල සිනමාවේ එදා ඊටාම රසබර මතකයන් අපිට හොයාගෙන යන්නට පිළිවන්. අද අපි සූදානම් වෙන්නේ උත්තරීතර මෞස්සෙනෙහසක සිංහල සිනමාවේ ලියවුණු මතකයන් ඔබට රසවින්දනය කරන්න ලබා දෙන්න. අපේ අද මේ උත්තරීතර මෞස්සෙනෙහස පිළිබඳවයි ඔබට රසවින්දනය ලබා දෙන්නේ. හිතන්නේ ලලිත් මහත්තයා අද මේ තේමාව අපි හැමෝටම දැනෙන අපි හැමෝම බොහොම ආදරණීයත්වයට පත් කරන ගීත කිහිපයක් බවට පත් වේවි. අනුරාග මුලින්ම කියන්න ඕන මේ ගීතය අඩංගු චිත්‍රපටයේ වීරපුතා 1959 අවුරුදු මාසයේ මේ චිත්‍රපටය නරඹනකොට මට අවුරුදු 8ක් ඕනමයක් පමණ ඇති මේ චිත්‍රපටයේ මම නරඹුවේ කඳුළු වගුරුමින්. එක්තරටම මේ චිත්‍රපටය දුක්මුසු කතා පුවතක්. සංවේදී සංවේදී කතා පුවතක්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ බොහොත් දින් හුවේ නමති හින්දි චිත්‍රපටයේ 1954 දී මුල්වරට තිරගත වුණු හින්දි චිත්‍රපටයෙන් චිත්‍රපටය නිෂ්පාදනය කළේ සිනමා සමාගම අධ්‍යක්ෂණය කළේ එස්.එස්. වාසන්. සංගීතවත් කළේ සුදර්ශනම් සමග ගෝවර්ධනම් දීපද රචකයා කරාත දේශේකර ශූරයන් ගීත ගාන කරන්නේ ඉන්ද්‍රාණි විජේපන්දාර මදුබාලා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළා. ඒ හින්දි චිත්‍රපටය පිළිබඳව මතක් කරලා අපි දෙවැනි ගීතය ලේ කඳුළු චිත්‍රපටයේ ගීතයක් විදිහට තෝරාගෙන තියෙන 1957 වසරේ සැප්තැම්බර් මාසයේ දෙවෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. රම්‍යකලා චිත්‍රපට පානදුරේ නිෂ්පාදනය කරන්නේ කේ ෆ්‍රැන්සිස් සිල්වා අධ්‍යක්ෂණය කළේ කේ විලින්ටන් සිල්වා සංගීතවත් කළේ ටී.එෆ්. ලතීෆ් දීපද රචකයා හින්ද මෙල් ගීත ගායනා කරන්නේ සිසිල් සේනාරත්න Thank you. नसीबमागदो सुखिन्दया कङ्गलये कदा फलेरिभो गदा अम्मतीवमागदो सुखिन्दया कङ्गलये कदा फलेरिभो गदा वेदलोक कर्मये बले किया वेदलोक कर्मये बले किया කුසයේ කෙරී ගියා කඳුලේ කඩාසලේ විදුගගා අම්මතේ වමාදේ සුපින්දයා लील अंधकारे कौदतीत वन्नै मागुना ते गुणस्ममत्सनातये पुनः नीलचैत्यन्त मौगुणे निति नीलचैत्यन्त मौगुणे निति नैव वंशयन्त लोकये ಕನುಲನೆ ಕಡಾಸವೇದು ಸೋದರ ಅಮ್ಮ ಸೇವ ಮಾದಡು ಸುತಿಂದಯ ಬಂದಿಮಿ ಪಾದ ಪದ್ಮ ಒಬ್ಬ ಜಗತ್ತೇನಿ ಬಂದಿಮಿ ಪಾದ ಪದ್ಮ ಒಬ್ಬ ಜಗತ್ತೇನಿ ඔබගේ දතියනි වන්දිමි පාද පත්ම ඔබගේ දතියනි මාගේ මෑණියන් දකින්න දෙවියනි මාගේ මෑණියන් දකින්න දෙවියනි අඳුලයි කඩාකලේ රෝදදා අම්මතිව මාගඩු සුපෙන්දයා కందులలి కడాసలే విలోగగా అమ్మ శివమాగడు సుపెందయా ත්‍රිකරණේ අද අපේ උත්තරීතර මව් සෙනෙහසට උපහාර දක්වමින් තමයි බක්මී විල්ලුවේ මේ මියුරු ගීතාවලිය තෝරාගන්නේ. ඔබට කොයිතරම් මෙය දැනේවිද? ඔබට කොයිතරම් මෙය ඔබේ ආදරණීය අම්මා පිළිබඳව සිහි කරමින් රස විඳින්න පිළිවන්කම ලැබේවිද? මම හිතන්නේ හැම කෙනෙකුටම සතුටක්, ඒ වගේම හැම කෙනෙකුටම බොහොම ආඩම්බරකමක් දැනේවි. ඔබේ අම්මා පිළිබඳව මේ ගීත පෙළ අහන වෙලාවේ. අපි යන්නේ 1951 වසරේ අප්‍රේල් මාසයේ 20 වෙනිදා තිරගත වුණු සැඟවුණු පිළිතුර චිත්‍රපටයේට ඒ විදිහට මවුස් සෙනහස පිළිබඳව ගැයුණු ගීතය අහන්න. මේ ගීතය ගායනා කරන්නේ රුක්මනී දේවී ගීත රචකයා සී වීරසේකර සංගීතවත් කළේ මොහම්මද් ගවුස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ බී.ඩබ්ලිව් ජමාලයන් නිෂ්පාදනය කළේ සිලම්පීට සසමගම Thank you. මඳුරට රජරට එක ලෙස ඇසෙන අසන බොදු හඬ රන්ගිරි ශ්‍රී ලංකා අද දවසේ අපි ඔබට රස විඳින්න ලබා දෙන්නේ මව් සෙනෙහස පිළිබඳව සිංහල සිනමාවෙන් උපුටාගත්තු රසවත් ගීත පෙළක්. විශේෂයෙන්ම මව් සෙනෙහස පිළිබඳව ලියවුණු අපේ ගීත බලද්දී ලලිත් මහත්මයා මවගේ තිබෙන විවිධ ගුණයන් පිළිබඳව මේ ගීතවලින් කියවෙනවා. විතක මවකේ තියෙන ස්නේහය මවකගේ තියෙන උත්තරීතරත්වය මවකගේ තියෙන අදිෂ්ඨානය මවක Tamanගේ දරුවන් වෙනුවෙන් ලබා දෙන උපදේශනය ජීවිතය ගොඩනගා ගන්න ඕන් දරන වෙහෙස මහන්සිය මේ හැම දෙයක්ම තේමාවන් කරගෙන අපේ ගියපද රචකින් මේ මෞස්සිනිහස පිළිබඳව ලියලා තියෙනවා. අපි ඊළඟට තෝරා ගන්න ගීතය මම හිතන්නේ මේ චිත්‍රපට ගීත ඉතිහාසයේ මෞසෙනිහස පිළිබඳව ගැයෙන ගීතාවලිත් ඉතාම විශිෂ්ට ගීතයක් විදිහට තමයි අපිට නම් කරන්න පිළිවන්කම ලැබෙන්නේ. 1960 පෙබරවාරි 4 වෙනිදා හරියටම අපේ ජාතික නිදහස් උත්සවයේ දවසේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ සුභද්‍රා. නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කරන්නේ සිරිල් පී අබේරත්නයන් CPA චිත්‍රපට වෙනුවෙන් සංගීතත් කළේ ටී.ආර්. පාපා ගීපද රචකයා සිරිල් පී අබේරත්න ගීතේ ගායනා කරන්නේ වින්ස්ටන් ද සිල්වා දසමා සේවරේ කක්කා කුසදී උත්කාරණං ආයුදී ගම් වසසතං මාතුපා मागते ममाता मागते ममाता प्रसव माग जोता वंदिने मुगतिये निपागवे मागते ममाता मागते ममाता प्रसव माग जोता वंदिने मुगतिये निपागवे मागते ममाता मामा प्रेम माता ಮಾತಾ ಮಾಗತೆ ಮಾತಾ तमुक चपल सां मानसा त मल सां मानसा रजक व తాతా కొసమ మాగే దోతా ఒందినే మూగతియే నీ పాదోదే මාග ප්‍රේම තාතා මා මාග ප්‍රේම තාතා මම හිතන්නේ මේ ඒ වගේ ගීතයකට අපි කොයි විදිහටද ලකුණු දෙන්නේ අපි කොයි විදිහටද අගය කරන්නේ සහ අපි එය කොයි දෙයකටද සම කරන්නේ මම හිතන්නේ ඒ කිසිවක් කළ නොහැකි සැබවින්ම මේ උත්තරීතර මෞසෙනහස පිළිබඳ උත්තරීතරම ගීත විදිහට තමයි මේවා හඳුනා ගන්න හම්බ වෙන්නේ. බොහෝ දෙනෙකුට දෙනසට කඳුලක් නැගෙවි. Tamanගේ අම්මා පිළිබඳව සීගන් වෙන විට මේ ගීත පෙළහගෙන ඉද්දී ඒතරම්ම මං හිතන්නේ බොහොම සංවේදී වේවි සමහර විටක එක පැත්තකින් බොහොම ආඩම්බරකාර සතුටක් ඔබේ හිතට දැනේවි. අපේ සිංහල සිනමාව අපි හැමදාමත් කියන වගේ පොහොසත් ඒ පොහොසත් වෙන්නේ මේ ගීත සාහිත්‍ය තුල තිබෙන මේ විශිෂ්ට නිර්මාණ නිසා කියලත් අපිට වෙලාවකට හිතෙනවා. සෙනෙහස චිත්‍රපටය 1969 වසරේ තිරගත වෙන්නේ 1969 ජනවරි මාසේ 11 වෙනිදා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ DSR පෙරේරා සමග රොබර්ට් ටෙම්සන් විරත්නයන් සමනල චිත්‍රපට වෙනුවෙන්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ දීපද රචකයාත් මේ ගීතේ රොබර්ට් ටෙන්සන් විරත්යන් සංගීතවත් කළේ සිසිර සේනාරත්නයන් ගීතේ ගායනා කරන්නේ සිසිර සේනාරත්නයන් සමග ඉන්ද්‍රාණි සේනාරත්නයන් ඔබ මේ චිත්‍රපටය නැරඹුවා නම් මේ ගීතය වාදනය වන අවස්ථාවේදී ඊ타මත්ම සංවේදී ජනක රූපරාම පිලක් තමයි ඉරේ දිගරෙන්නේ මොකද තමන්ගේ මෑණියන්ට මෑණියන් බව නොදැන අතුල් පාරක් දෙන දියණියකගේ මංගල දිනේ තමයි මේ ගීතය ගැයන්නේ. ආදරය කරුණා දයා ගුණ සාගරය පරදයි नुनिवेनागिनि कुकुलनाद निकसद परदयी मातुपादं नमामि मातुपादं नमामि मातुपादं नमामि आदरय करुणा दया गुण आदरय करदयि मुनि विना गिनि कुतुलना ලැබුවේ දෝසත් අම්මා කෙනෙක් ಕಿಯ ಅಮ್ಮ ತವ ಕುಸೆ ಕದುದು तव सूसे कबुदू अम्मा के दर्द ගීතයට අහගෙන ඉන්නකොට ගීතෙන් ගීතයට මේ ගීතයට මම කැමති මේ ගීතයට වඩා කැමති එහෙම එහෙම එහෙම හිතෙන තරමට මේ හැම ගීතයක්ම පුදුමාකාර අපේ හිතට එක පැත්තකින් සුවයක් වගේ එක පැත්තකින් පුදුමාකාර ආදරයක් හිතට දැනෙනවා අම්මා පිළිබඳව තියෙන ආදරය කාට හරි කියන්න කිව්වොත් ලියන්න කිව්වොත් මම හිතන්නේ ඒක කරන්න පිළිවන්කමක් ලැබෙවි කියලා ඒ වගේ තමයි මේ ගීත ටික අහගෙන ඉඳලා කොයි තරම් අම්මට අපි ආදරෙයිද කියලා හෙවොත් එහෙම කියන්නත් බැරි වේවි. හැබැයි මේ අහන හැම මොහොතක් පාසාම ඒ ආදරය අපිට දෝරගලනවා කියලා කියන්න පුළුවන්. අපි ඊළඟට යන්නේ ඔන්න බබෝ බිල්ලෝ එනම කෙන චිත්‍රපටයේ ගීත ගන්න. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුගතදාස මාරසිංහ අධ්‍යක්ෂණය කරන්නේ ලෙනින් මරාය සංගීතවත් කළේ පීලේ සෝම්පාලයන් ගීපද රචක කරාත් අබේසේකර ශූරින් ගීතය ගායනා කරන ඉච්ඡා ජෝතිපාල 1974 සරව සවි සම්මාන උළෙලේදී හොඳම ගායකයා බවට ඉච්ඡා ජෝතිපාල මහත්මයා සම්මානය ලබා ගන්නේ මේ ගීතයෙන් ඒ වගේම තමයි මේ ගීතයේ පිටපස්ස තිබෙනවා ඊටාත්ම රසවත් කතාවක් අනුරාගයක් මම හිතන්නේ සමහර විට අපේ රසිකයන් දන්නවා කියලා මේ ගීතය මේ චිත්‍රපටයේ වෙනුවෙන් පටිගත කොට ඉවර වෙලා දින ගණනකට පසුව එච්.ආර්. ජෝතිපාල මහත්මයා මේ ගීතයේ හින්දි ගීතය ඒ කියන්නේ ප්‍යාර් කා ගරු කියන චිත්‍රපටයට කිෂෝර් කුමාර් විසින් ගායනා කරන ලද ගීතය අහලා තියෙනවා. ඒ අහලා විලා මේ පීලි සෝම්පාලයන් වෙත දුවගෙන ඇවිල්ලා අහලා තිනවා මම අර එදා ගායනා කරපු ගීතය සිංහල ගීතයක් නෙමෙයිනේ ඒක මේ හින්දි ගීතයක්නේ ඇයි මට ඒක එහෙම කිව්වේ නැත්තේ කියලා පීලි සෝම්පාල මහත්තයා පිළිතුරු දීලා තිනවා ඔබට ඒක කිව්වනම් ඔබ සමහර මේ මේ හින්දි ගීතය අනුකරණය කරනවා මේ කිෂෝර් කුමාර් වගේ ඒක නිසා මම කිව්වේ නැත්තේ කියලා ඒහා සමානවම තමයි හින්දි ගීතයක් අනුකරණය කරලා ගීතයක් ගායනා කරලා ඒ වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය ලබාගත්ත එච්.ආර්. ජෝතිපාල මහත්මයා. එතකොට අර ප්‍රියකාගර චිත්‍රපටයේට ගැයූ ගීතයට කිෂෝර් කුමාරට ෆිල්ම්ෆෙයාර් සම්මානයක්වත් කිසිම සම්මානයක්වත් ලැබුණේ නැහැ. එතනදී අපිට හිතා ගන්නට පුළුවන් ඇත්තටම එච්.ආර්. ජෝතිපාල මහත්මයා මේ ස්වතන්ත්‍ර ගී නිර්මාණයක් විදිහට හිතලා ඔහුටම ආවේනිකව මේ ගීතේ ගායනා කළා කියලා. संसारे ජීවනයේ මුළු සංසාරේ උදාරයි උදාරයි උදාරයි ආදරේ මාත ගිලෙන්නේ පිම්සිලිලාරේ මාත ගිලෙන්නේ පිම්සිලිලාරේ උදාරයි गुजारैया गुजारैया मेरे जीवन හිතේ දැඳ ඇලම්දි මට පැවාදරේ සනසලු ලාලන තාලේ දිවිපෙත්ම සීකරේ ඒ නිල් දැසේ බැල්මෙන් කැල්මෙන් මායන ගමනට දිවිදේ මේ ජීවනයේ මුළු සංසාරේ जीवन बंधा तू तूने सच पाला यहाँ नावे माँ हुआ इंसार ऐगे तुरुले जन तेरा जुन बाबा ए दरुए कुके ಪನವೆಣಿ ಉತ್ತಮ ಅಮ್ಮ ಕೇ ಆದರೈ ಮೇ ಜೀವನಯೇ ಮುಳು ಸಂಸಾರೇ මදකිලෙන්නේ පෙම්තිලිලාරේ උදාලයි උදාලයි උදාලයි ආදරේ මේ ජීවනයේ රොහුණට කඳුරට රජරට එක ලෙස ඇසෙන අසන බොදුහන රන්ගිර ශ්‍රී ලංකා පෞසෙනහස පිළිබඳව යලි සිහිගන්වන සිංහල සිනමාවේ මෙවුරු ගීත අහන වෙලාව අපි ඊළඟ ගීතයට යමු බොහොම රසවත් යුණු ගීත පෙළක් අහන වෙලාවේ ටිකක් පැරණි ගීතයකට අපි යන්න කැමතියි 1957 වසරේ දෙසැම්බර් මාසයේ 12 වෙනිදා තිරගත වුණු ජමුනා රාණි ගායනා කරන වනමෝහිනී චිත්‍රපටයෙන් උපුටාගත්තු මේ ගීතය. මේ චිත්‍රපටයත් නිෂ්පාදනය කරන සීමා සහිත සිනමා සමාගම වෙනුවෙන් කේ ගුණරත්නම් අධ්‍යක්ෂණය කළේ ටී.ආර්. සුන්දරම් සමග ඒ.බී. රාජ් සංගීතවත් කළේ එස්. දක්ෂිණමූර්ති ගීත රචකයා කරරත් අභිෂේක ශූරී ගීතාවලියේ ඒ උත්තරීතර මවුස් සෙනෙහස පිළිබඳව ගැයන ගීත අතරින් මම හිතන්නේ මේ ගීතයත් බොහෝ විට අපේ ආදරණීය මිතුරන් අතර බොහොම රසවත් වුණු ගීතයක් මෝගේ රැඳුණු ගීතයක් රජදරුවෝ චිත්‍රපටයේ 1992 වසරේ මාර්තු මාසයේ 6 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වෙන අපි මේ ගීතය අහන්න ලබා දෙමු නේද ඔව් ඒ වගේම තමයි මේ වැඩසටහනට ඇවිල්ලා මේ ගීතය ගැන අපි කතා කරනකොට අපේ දමින්ද මහත්තයා දමින්ද මහත්තයා ලස්සනට කන්ද කරන්නට කිව්වා මගේ මතකයේ හැටියට මම මුලින්ම සිංහල සිනමාවේ නරඹපු චිත්‍රපටය තමයි රජදරුව කියලා. ඒ කියන්නේ දමින්ද ඔව් සිනමා ශාලාවට ගිහිල්ලා ගිහිල්ලා එයාට බොහෝ මුල්ම චිත්‍රපටය 92 දී වයස කීයද කියලා මම කියන්නද? <laughs> එහෙමනේ. ඉතින් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ කුමුදුවටපත් වූ අධ්‍යක්ෂවරයා දයා විමලවීර. සංගීතවත් කළේ සෝම්පාල් රත්නායකන් ගීපද රචකයා සෝම්පාල ලීලානන්ද ග්‍රේෂන් ආනන්ද මේ ගීතය ගායනා කරනවා. අදටත් ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් මේ ब्रज में दूरे अम्बा देवगिरी कंदुलेन नेलो में तरम හැඩවුනේ හැඩවේවි රස පිරි පිරි රසක් නලවන මම තන්න දෙන්නම් සොයා ඉහිඳුනේ තරුවනේ මගේ පැලෙතුම් රජ මැදුරේ අම්මා තෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැදුනේ හැද වෙවි රස තිරි තිරි රටක් නලවනසේ කියන එකේ නෙතට කඳුලක් ආපු ගීතයක්. බොහෝ දෙනෙක් හඬවපු ගීතයක්. සාමාන්‍යයෙන් අපිට මේ කඳුලක් වැටෙන්නේ දුක හිතෙන අවස්ථාවක. හැබැයි සතුටේදී සමහරලාට කඳුළු වෙන වෙලාවල් තියෙනවා. මේ මෞස්සෙනි හසට මේ වගේ ගීතයක් ගැයුණ අහන වෙලාවන් වලදී මම හිතන්නේ ඒ සංවේදීකමට බොහෝ දෙනෙකුට එය වඩා දැනෙනවයි කියලා විශ්වාස කරන්න පිළිවන්කම ලැබෙන්නේ. ඒ තරම් එය අපේ හදවත්වල බොහොම ගැඹුරින් තැන්පත් වුණු නිර්මාණයක් වටපත් වෙනවා. අද අපි අපේ වැඩසටහනේ අවසන් ගීතයටත් අවිල්ලා තියෙනවා. මම හිතන්නේ බොහොම නිදහසේ ගලාගෙන ගිය ගීත කීපයක් මේ වගේ නිස්කලංක රාත්‍රියක මේ වගේ හිතට දැනෙන ගීත පෙළක් අහන්න ලැබුණා. මම හිතන්නේ ඒ ගැන අපි සතුටු වෙනවා. අවසන් ගීතය අපේ අයිරංගනී චිත්‍රපටයෙන් උපුටා ගන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ B.W. ජාමාන්‍යන් රුක්මනී දේවි සමග එඩි ජාමාන්‍යන් අධ්‍යක්ෂණය කළේ B.W. ජාමාන්‍යන් සංගීතවත් කළේ S.S. වේදා සමග ආර්.ඒ. චන්ද්‍රසේනයන් දීපද රචක A.J. දසයිසා මේ රුක්මනී දේවි අපේ ආදරණීය අම්මා තමයි මේ ලෝකේ හැම දෙයක්ම රස බවට පත් කරලා අපිට ප්‍රදානය කරපු ඒ උත්තරීතර කාන්තාව ඒ ආදරණීය අම්මා වෙනුවෙන් ඒ මව් සෙනෙහසට සිංහල සිනමාවේ ගැයමු ගීතාවලියකුයි අපි ඔබට අද බස්මී විලුවෙන් රස විඳින්න අවකාශය ලබා දුන්නේ. ඔබට ලියන්න පුළුවන් අපේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් නිෂ්පාදක බස්මී විලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ලා පිළිපිනේ. අදත් බොහොම ස්තුතියි කියලා කියන අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපකොට ඔබ සියලු දෙනාට පෙරවන් සරණයි. ආයුෂ මහතේ රන්ගිරි ශ්‍රී ලංකා